භාවිසතිමෝ පරිච්ඡේදෝ 22 වෙනි පරිච්ඡේදය ගාමිනී කුමාර සූති ගැමුණු කුමාරයාගේ උපත එලාරංගතේත්වාන රාජා උදුට්ට ගාමිනේ තදත්ත දීපනත්තාය අනුපොබ්බ කතං අයං එලාර රජ්ජුරුවන්ව මරවා දුටුගැමුණු රාජපුත්‍රයා ලංකාවේ රජ බවට පත් වුණා. එහි විස්තර කියවෙන අනුපිළිවෙල කතාව මෙයයි. දේවානම් පිය තිස්සස්ස රඤ්ඤෝ ဒ ුතිය බාතිකෝ උපරාජා මහානාගෝ නාමෝ බාතුනෝ පියෝ දේවානම් පිය තිස්ස රජුරුවන්ගේ දෙවැනි මලනුවන් වූ මහා නාග නැමැති යුව රජුරුව සහෝදර රජුරුවන්ට ප්‍රියමනාපව සිටියා. රඤ්ඤෝ දේවී සපුත්තස්ස බාල රජ්ජාබිකාමිනේ උපරාජ වදත්තය ජාත තිත්තා නිරන්තරං දේවානම් පිටිස රජුරුවන්ගේ දේවිය අඥානකම නිසා තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය ලබා දීමේ ආශාවෙන් නිතරම කල්පනා කළේ මහා නාග යුව රජුරවන්ව මරවන්ටයි වාපින් තරච්චනා මංසා කාරාපෙන් තස්ස පායනේ අම්බං විසේන යෝජෙත්වා තපෙත්වා අම්බ මත්තකේ දවසක් වලස්සව කරවමින් සිටි මහා නාග යුවරජුරවන්ට දෙන්නට කියලා අඹ ගොඩක් මත විසපෙව්වා වූ පැහැපත් අඹයක් තියලා පිටත් කෙරෙව්වා තස්සා පුත්තෝ සහගතෝ පරාජේන බාලකෝ වාජනේ විවටේ ඒව තං අම්බං කාදියා මරේ ඇගේ ලදරු කුමාරයාත් යුවරජ්ජුරුවන් සමග ගෙහින් සිටියේ අඹ වාජනේ විවෘත කළ ගමන් උඩින් තිබුණු ඒ විස පවාපු පැහැපත් අඹය අනුභව කිරීමෙන් ලදරු කුමාරයා මරණයටපත් වුණා උපරාජා තතෝ ඒව සදාර බලවාහනෝ රක්කිතුං සකමත්තානං රෝහණා බිමුකෝ වගා එතකොට මහානාග රජුරෝ තමන්ගේ පණ රැක ගන්නට තම බිරිඳයි බලසේනාවයි සමග රුහුණට පලා ගියා යටාල විහාරස්මෙන් මහේසී තස්ස ගබ්බිනී පුත්තං ජනේසිසෝ තස්ස බතු නාම මකරේ මහානාග රජුරුවන්ගේ මෙහෙසිය ගර්භණී වයස සිටියේ ඈ යටාල වෙහෙරේදී පුත් කුමාරයෙකු බිහි කළා රජුරුව පුත් කුමාරයාට තම සහෝදර රජුරුවන්ගේ තිස්ස යන නම ලැබුවා. තතෝ ගන්්වා රෝහණංසෝ ඉස්සරෝ රෝහණේ කිලේ මහා භාගෝ මහාගාමේ රජ්ජංකාරේසිකත්තියෝ එයින් ගිය මහානාග ශක්‍රියයා සතුරු උවදුරු නැති මුළු රුහුණු ජනපදයටම අධිපති වෙලා මහා භෝග සම්පත් ඇතිව මහගම රජබවටපත් වුණා. කාරේ සිසෝ නාග මහවිහාරං සකනාමකං උද්දකන්දර කාදේච විහාරේ කරේ බවෝ ඒ මහා නාග රජුරෝ තමන්ගේ නමින් නාග මහා විහාරය කෙරෙව්වා. කුඩු කඳුරු විහාරය ආදී තවත් බොහෝ විහාරයන් කෙරෙව්වා. යට්ටාලයක තිස්සෝ සෝ තස්ස පුත්තෝ තදච්චයේ තත්තේව රජ්ජංකාරේසි තස්ස පුත්තෝ භයෝ තතා රුහුණේ මාගම රජකම් කළ මහා නාග රජුරුවන්ගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමාරයා වන යටාලතිස්ස රුහුණේම රජ වුණා. ඊළඟට යටාලතිස්ස රජුරුවන්ගේ පුත් කුමාරයා වන ගෝඨාභය කුමාරයා රජ බවට පත් වුණා. ගෝඨාභය සුතෝ කාකවන්න තිස්සෝති විස්සුතෝ තදච්චයේ තත්ත රජ්ජං සුවකාරේසි කත්තියෝ ගෝඨාභය රජුරුවන්ගේ පුත් කුමාරයා කාවන්තිස්ස කුමාරයා නමින් ප්‍රසිද්ධියටපත් වුණා. ගෝඨාභය රජුරුවන්ගේ ඇවෑමෙන් ඒ කාවන්තිස්ස රාජපුත්‍රයා රුහුණේ රජ බවටපත් වුණා. විහාර දේවි නාමාසේ මහේසි තස්ස රාජිනෝ සද්දස සද්දා සංපන්නා දීතා කල්යාණි රාජිනෝ ඒ ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස රජුරවන්ට අගමෙහසිය උනේ විහාර දේවේ නම් රාජ කන්‍යාවයි ශ්‍රද්ධා සම්පන්න වූ ඈ කැලණි රජුරවන්ගේ දියණියයි කල්යාණියං නරින්දෝයි තිස්සෝ නාමසිකත්තියෝ දේවි සංයෝග නිතකෝ පොතස්ස කනිට්ඨකෝ භීතෝ තත පලායත්වා අය්‍ය උත්තිය නාමකෝ අඤ්ඤත් වසීසෝ දේසෝ තේන තං නාමකෝ කැලණි රජුරුව තිස්ස යන නමින් යුතු ශක්තිය රාජවංශිකයෙක් කැලණි තිස්ස රජුරුවන්ගේ දේවිය සමග අයථා සම්බන්ධයක් නිසා රාජ උදහසට ලක් වූ රජුරුවන්ගේ මලනුවන් වන ආර්ය උත්තිය නැමැති කුමාරයා රාජබයෙන් පලා ගියා. ඔහු ගිහින් මුහුදු වෙරළාස ප්‍රදේශක වාසය කළා. ඔහු වාසය කළ ප්‍රදේශයත් ඔහුගේ නමින් ව්‍යවහාර වුණා. දත්වා රහස්සලේකං සෝ බික්කු වේස දරං නරං පාහේසි දේවියා ගන්්වා රාජද්වාරේ තිතෝතුසෝ දවසක් ඔහු රහස් ලියුමක් සකසා භික්ෂු වෙස්ගත් මිනිසෙකු අත කැලණිතිස්ස රජුරුවන්ගේ දේවිය වෙත පිටත් කළා. භික්ෂු වෙස්ගත් මිනිහා ගිහින් රාජමාලිගයේ දොරටු අසල සිටියා. රාජගේ අරහතා බුඤ්ජමානේන සම්බදා අඤ්ඤායමානෝ තේරේන රඤ්ඤෝ ගරමුපාගමේ සෑමදා රජමාලිගාවේ දන් වළඳන රහතන් වහන්සේ නමක් සිටියා. භික්ෂු වෙස්ගත් මිනිසාත් රහසේම තෙරුන් වහන්සේ පිටුපසින් රජගෙදරට ඇතුළු වුණා. තේරේන සද්දින් බුඤ්ජිත්වා රඤ්ඤෝ සහ විනිග්ගමේ පාතේසි භූමියං ලේකං පෙක්කමානාය දේවියා අපගේ රහතන් වහන්සේ දානේ වළදද්දී ඒ සමග ඔහුත් ආහාර අනුභව කොට රජ්ජුරුවන් සහ රහතන් වහන්සේ එළියට වඩිද්දී දේවිය බලා සිටියේදී රහස් ලියුම බිම අතහැරියා සද්දේන තේන රාජාතං නිවත්තිත්වා විලෝකයන් ඥාත්වාන ලේක සම්දේයං කුද්දෝතේ රස දුම්මතේ යමක් බිම වැටුණු ශබ්දයෙන් නැවති ඒ හොරලියුම බලා ප්‍රඥාවෙන් තොරව අපගේ රහතන් වහන්සේ ගැන කිපුණා තේරන්තං පුරේසං තංච මාරපෙත්වානකෝදසා සමුද්දස්මෙන් කිපාපේසේ කුජ්ජිත්වා තේන දේවතා ක්‍රෝධසිතින් යුතුව අපගේ රහතන් වහන්සේවයි අර භික්ෂුවස්ගත් පුද්ගලයාවයි මරවලා මොහොතට විසිකරෙව්වා රහතන් වහන්සේව নিরপරාදයේ ඝාතනය කර වූ කාරණයෙන් දෙවියෝ කෝප වුණා. සමුද්දේනෝත්තරාපේසුං තන්දේසං සෝතු භූපති අත්තනෝ දීතරං සොද්දං දේවින් නාම සුරූපිනෙන් ලිකිත්වා රාජදීතා තිස්සෝ වන්නොක්කලියාලොම් නසේදා පිය තත්තේව සමුද්දස්මින් විසජ්ජයි මුහුද ගොඩගලා ඒ ප්‍රදේශයේ යට කළා එතකොට රජ්ජුරුවෝ ඊතා යහපත් ගතිගුණ ඇති මනා රූප సౌందర్యයෙන් යුක්ත දේවී නැමැති තමන්ගේ දියණිය රන් සැලියක වාඩි කරවා ඒ රන් සැලියේ මේ රාජ දියණියයි කියා ලියලා එහිදීම ඉක්මනින් මොහොතට මුදා හැරියා. ඔක්කන්තං තං තතෝ ලංකේ කාකවන්නෝ මයිපති අபிසේචෛතේනාසි විහාරෝපපදෝයා මොහොතට දමාපුවේ සැලිය එතනෙන් රුහුණු දෙසට ගෙහින් ලංකා විහාරය ළඟින් ගොඩට ආවා. සැලියෙන් බිමට ගොඩ වූ ඇයව කාවන්තිස්ස රජුරෝ තමන්ගේ රජගෙදරට කැඳවාගෙන ගොස් රාජ මහේසිකාව හැටියට අභිෂේක කළා. විහාරය ළඟින් ගොඩ බිමට නිසා ඇයට විහාර දේවී යන නම ලැබුණා. තිස්ස මහා විහාරංච තථා චිත්තල පම්බතං ගම්මෙට්ට වාලින් කෝටාලින් විහාරේ ඒව මාදිකේ කාරෙත්මා සුප්පසන්නේන මනසා රතනත්තයේ උපට්ඨහි තද සංඝං පච්චයේ චතුබ්බිසෝ කාවන්තිස්ස රජුරු තිස්ස මහා විහාරය සිතුල්පව්ව ගමිට්ටවාලි විහාරය කූටාලි විහාරය ආදී විහාරයන් කරවා රත්නත්ය කෙරේ මහත් පැහැදුණු සිතකින් යුක්තව හැම අවස්ථාවේදීම සංඝයා වහන්සේට සිව්පසයෙන් අපඋපස්ථාන කළා. කෝටි පම්බත නාමම් මේ විහාරේ සීලවත්මා තදා අහෝ සාමනේරෝ නානා පුඤ්ඤ කරෝ සදා ඒ දිනවල කොට පබ්බත නම් විහාරස්ථානයේ හැමතිස්සෙම නොයෙකුත් පින්කම් කරන ඊතා සිල්වත් සාමණේරයන් වහන්සේ නමක් සිටියා. සුකේනාරෝහනත්තාය ආකාශ චේතියංගනේ තපේ සිතිනිසෝ පානේ පාසාන පලකානිසෝ උන්වහන්සේ ආකාශ චෛත්‍ය මළුවට පහසුවෙන් නැගගන්න පුළුවන් විදිහට පියගට පෙළෙහි ගල් පුවර තුනක් තැබුවා. අදාපානීය දානංච වත්තං සංගස්ස චාකරේ සදා කිලන්ත කායස්ස තස්සා බාදෝ මහෝ සංඝයා වහන්සේගේ පරිභෝගයට පැන්ගෙන ඒම අප උපස්ථාන කිරීම ආදී වත් කළා. නිතර ඇති වූ කයේ වෙහෙස නිසා උන්වහන්සේට බලවත් රෝගාබාධයක් හටගත්තා. සිවේකාය තමානෙත්වා භික්කවෝ කත වේදිනෝ සිලාපස්සය පරිවේනේ තිස්සාරාමේ උපට්ඨං කෙලෙහි ගුණදත් භික්ෂූන් වහන්සේලා ගිලන් වූ සාමණේරයන්ව සිවිගයකින් තිස්ස මහා රාමයේ ශිලාපස්සේ පිරිවෙනට කැඳවාගෙන ඇවිත් අපුපස්ථාන කළා සදා විහාර දේවීසා රාජගේ සුසංකතේ පුරේ බත්තං මහදානං දත්වා සංගස්ස සංඤතා පච්චා භත්තං ගන්ධ මාලං බේසජ්ජ වසනානිච ගාහයත්වා ගතාරමං සක්කරෝති අතාරහං හැම කල්හි ඒ විහාර දේවියත් සිල්වත්ව වාසය කරමින් රජගෙහි මනාව පිළියෙල කළ උදේවරුවේ බත සංඝයා වහන්සේට මහා දානයක් විදිහට පූජා කරගෙන සවස් වරුවේ සුවඳ මල් බෙහෙත් සිවුරු රෙදි ආදිය ගෙන්වාගෙන ආරාමයට ගිහින් සුදුසු ආකාරයෙන් සංඝයා වහන්සේට සත්කාර කළා. තදා තතේව කତ୍වාසා සංගත්තේ රස්ස සම්තිකේ නිසේදි ධම්මං දේසන්තෝ තේරුතං ඉදමබ්බවි එදත් විහාර දේවිය ඒ ආකාරයෙන්ම සංඝෝපස්ථාන කරලා මහතෙරුන් වහන්සේ සමීපයට ගොස් වන්දනා කොට එකත් පසව වාඩි වුණා ධර්ම දේශනය කරන තෙරුන් වහන්සේ විහාර දේවියට මේ කරුණ පැවසුවා. මහා සම්පත්ති තුම්මේ ලදායන් පුඤ්ඤ කම්මුනා අප්පමාදෝව කතම්බෝ පුඤ්ඤ කම්මේ දානිපේ පෙර කරන ලද පින්කම් වල අනුසස් බලෙන් ඔබතුමියට මෙවැනි මහා සම්පත් ලැබිලා තියෙන්නේ. ඒ නිසා දනුත් අප්‍රමාදීව පින්කම්මයි කරන්න ඕනේ. එවං උත්තේතු සාඝාහ කිං සම්පත්ති අයං ඉද යේ සංනෝතරකනත්තේ වංජා සම්පත්ති තේනනෝ එසේ වදාළ විට විහාර දේවී මේ පැවසුවා. අනේ ස්වාමීනි මේ සප සම්පත් වලින් මේ ලෝකයේ ඇති ඵලය කුමක්ද? අනේ අපට දරු සම්පත් නැති නිසාවෙන් අපගේ සම්පත් වඳයි. චලපිඤ්ඤෝ මහතේරෝ පුත්තලාභම වෙක්කිය ගිලානං සාමනේ රන්තං පස්ස දේවේති අබ්‍රවේ එතකොට සත් අභිඥාලාභී මහරහතන් වහන්සේ ඇයට දරු සම්පතක් ලැබෙන බව දැකලා දේවියනි අර ගිලන් සාමණේරයන්ව බැහැ දකින්ට කියලා වදාලා සාගන්තා සම්ම මරණං සාමනේර මවෝචතං පත්තේහි මව පුත්තත්තං සම්පත්තේ මහතේනෝ ඇය ගිහින් අපවත් වෙන්න ලං වී සිටින සාමණේරයන් වහන්සේට මේ පැවසුවා පින්වත් සාමණේරයන් වහන්ස මගේ පුතෙක් වෙන්න ප්‍රාර්ථනා කළ මැනවි අපට බොහෝ සම්පත්තිය නෛච්ඡති ඤත්වාන තදත්තං මහතෙන් සුබං උපපූජංකාරයත්වා පුනයාති සුමේධසා මිනිස් ලොව උපදින්ට සාමණේරයන්ගේ කැමැත්තක් නැති බව දැනගත් නුවණින් යුක්ත වූ විහාර දේවිය නැවතත් සාමණේරයන් වහන්සේට සොඳුරු මල් පූජාවක් කරලා තමන්ගේ පුතෙක් වෙන්න කියලා ඉල්ලා සිටියා. ඒවම් පිනිච්ච ච මහානස්ස අත්තායුපායකෝ විදා නානාබේ සජ්ජවත්තානි සංගේ දත්වාත යාචිතං එහෙමත් මිනිස් ලොව අකමැති වූ සාමණේරයන් වහන්සේ නමින් උපායෙහි දක්ෂ විහාර දේවිය නොයෙකුත් බෙහෙත් ඖෂධ සිවුරු පිණිස වස්ත්‍ර සංඝයා වහන්සේට පූජා කරලා නැවතත් තමන්ගේ පුතෙක් වෙන්න ප්‍රාර්ථනා කළ මැනව කියලා ආයාචනා කළා. පත්තේ සිසෝ රාජ කුලං සාතන්තානං අනේකදා අලංකරිත්වා වන්දිත්වා යానමාරුය පක්කමේ එතකොට ශාමණේරයන් වහන්සේ රජපෞලේ උපදින්න අදිස්ථාන කරගත්තා ඊට පස්සේ විහාර දේවිය උන්වහන්සේ සතපේ සිටින ස්ථානය නොයෙක් අයුරින් සරසලා ශාමණේරයන් වහන්සේට වන්දනා කරලා යානාවක නැගී පිටත් වුණා. තතෝ චුතෝ සාමනේරෝ ගච්ඡමානාය දේවියා තස්සා කොච්චෙම්මෙනි බත්තේ තංගානිය නිවත්තේසා ඒ ආත්මාවෙන් චිත වූ සාමණේරයන් වහන්සේ රතේ ගමන් කරමින් සිටි දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. යමෙක් තම කුසෙහි පිළිසිඳගත් බව තේරුණු ඇය රතේ නැවැත්තුවා. රඤ්ඤෝ තං සාසනං දත්වා රඤ්ඤා සහ පුනාගමා සරීර කිච්ඡං කාරෙත්වා සාමනේ රස්සුභෝපිතේ තස්මින් යේව පරිවේනේ වසන්තා සන්ත මානසා මහා දානං පවත්තේසං බිකු සංඝස සම්බදා රජ්ජුරුවන්ට ඒ කාරණය දැනුම් දුන්නා. නැවතත් රජ්ජුරුවන් සමග ශිලාපස්සේ පිරිවෙනට ගිහින් රජ්ජුරුවෝ දේවියත් සාමණේරයන් වහන්සේගේ දේහය පිළිබඳව ආදාහන කටයුතු කරවා සංසුන් සිත් ඇතිව ඒ පිරිවෙනේම වාසය කරමින් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා හැම කල්ලි මහා දම් පැවැත්තුවා. තස්සේවං දෝහලෝ ආහි මහා පුඤ්ඤාය දේවියා උසබ මත්තං මදෝ ගන්ධං කତ୍වා උස්සේසකේ සයං වාමේතරේන පස්සේන නිපන්නාසයනේ සුභේ ද්වාදසන්නං සහස්සානං බික්කුණං දින්නසේසකං මදොං බොංජිතු කාමාසේ අත ඒලාර රාජිනෝ යෝදාන මග්ගයෝ දස්ස සීසච්චින්නාසි දෝවනං තස්සේව සීසේටත්වාන පාතුඤ්ඤේව අකාමයේ අනුරාධ පුරස්සේව උපලකෙතතෝපන ආනේතොප්පල මාලංච අමිලාතං පෙලන්දිතුං තන් දේවි රාජිනෝ ආහ නේමිත්තේ පුච්චි භූපති මහා පිං ඇති විහාර දේවියට මේ ආකාර වූ දොළ දුකක් හටගත්තා රියන් 140ක ප්‍රමාණයෙන් මහා මේවදයක් තමන්ගේ හිසාද්දරෙන් තබාගෙන සෝභා සම්පන්න යහනක වං ඇලයෙන් සතපි දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට පූජා කොට ඉතිරි වූ මේ පැණි අනුභව කරන්ට සිතුණා. ඒ වගේම එලාර රජුරුවන්ගේ යෝධයන් අතුරෙන් ප්‍රධාන යෝධයාගේ හිසසින්ද කඩුව සෝදලාගත් ජලය ඒ යෝධයාගේ හිස මත වාඩි වෙලා බොන්නට සිතුණා. අනුරාධපුරයේ මහනෙල් විලෙන් ගෙනාපු මහනෙල් මල් මැලවෙන්ට කලින් පළඳින්ටත් සිතුණා. තමන්ගේ මේ දොළ දුක විහාර දේවිය කාවන්තිස්ස රජුරවන්ට කිව්වා. රජුරවෝ නිමිති කියන අය ගෙන්වලා ඒ තේරුම ඇසුවා. තං සොත්වා ආහුනේ මිත්තා දේවි පුත්තෝ නිගාතිය දමිලේ කත්වේක රජ්ජං ශාසනං ජෝතයස්සති එයසු නිමිතිකාරයෝ මෙහෙම කිව්වා දේවයන් වහන්ස දේවින් වහන්සේගේ කුස පිළිසිනක ඉන්න පුත් කුමාරයා ලක්දිව දෙමළ බලය නැති කරලා ලංකාව එකසේ සත් කරනවා බුද්ධ ශාසනය බබළුවනවා ඒ දෙසං මඩුගන්ධං යෝ දස්සේති තස්සේ දෙසං සම්පත්තින් දේති රාජාති ගෝසාපේසි මහේපති මෙබඳු ආකාරයේ මේව දෙයක් පෙන්වා දෙන යමෙක් ඉන්නවා නම් රජ්ජරුව ඔහුට මෙබඳු ආකාරයේ වස්තුව දෙනවා කියලා කාවන්තිස්ස රජ්ජරුවෝ අඬබෙර ගස්වලා මාගම්පුරයේ ප්‍රසිද්ධ කළා. ගෝඨ සමුද්ද වේලන්තේ මදු පුන්නං නිකුජ්ජිතං නාවඤ්ඤත්වන ආචික්කිරඤ්ඤෝ ජනපදෝ නරෝ ගොළු මොහොතේ විරලාසන්නේ කොළොන් වැල් ගාලක මුලින් නවල්ලද 140 ක්‍රියාන් පමණ ඇති මහා ඔරු කඳක මේ පැනියෙන් පිරී ගිය මහා මේව දෙයක් තියෙන බව දැනගත් ජනපද වැසි මිනිස්සෙක් කාවන්තිස්ස රජුරවන්ට එය දැනුම් දුන්නා. රාජා දේවින් තයෙන් netva මණ්ඩපම්මේ සුසංකතේ යතිච්ච තන්තාය මදුං පරිභෝග මකාරයේ ඊතා සතතු වූ රජ්ජුරු විහාර දේවියත් එතරට කැඳවාගෙන ගියා. ඒ ඔරු කඳ ඇතුල් කොට අලංකාර මණ්ඩපයක් කරවා මේ වදය තමා හිස තබා ඇති තැන ඉහළින් තබ්බවා දේවිය යහනක සතප්පවා දකුණු අතින් සංඝයා උදෙසා මේ පැණි පූජා කරවා දේවියටත් වැළඳෙව්වා. ිතරේ දෝහලේ තස්සා සම්පාදේතුම් මහීපති වේලසුවන නාමන්තං යෝදං තත් නියෝජයි අනිත් දොළ දුක සංසිඳවන්නට කාවන්තිස්ස රජුරු වේලසුවනනම් යෝධයාව ඒ කාරණයට යෙදෙව්වා. සෝනුරාද පුරං ගන්්වා රඤ්ඤෝ මංගල වාජිනෝ ගෝපකේන අකාමෙත්තෙන් තස්ස කිංචංච සබ්බදා වේලසුමන යෝධයා අනුරාධපුරයට ගිහින් එලාර රජුරුවන්ගේ මංගල අස්වැයාගේ අස්ගොව්වා සමග මිත්‍රත්වයක් ඇති කරගත්තා. හැම කල්හි ඒ මංගල අශ්වයාගේ නැහැවීම ආදී උපස්ථාන කටයුතු කළා. තස්ස විස්සත්ත තං අත්වා පාතෝව උප්පලානසින් කදම්බ නදියා තීරේ අපෙත්වාන අසංකිතෝ අස්සංනෙත්වා තමාරුය ගන්නෙත්වා උපලානසෙන් නිවේදයිත්වා තානං අස්ස වේගේන පක්කමේ අස්ගෝවා තමන්හා මහත් විශ්වාසයෙන් බැඳෙන බව දැනගත් යෝධයා උදෑසනින්ම මහනෙල් මලුත් කඩාගෙන කඩුවත් අතැතිව කොළම් ගංගේ උරේ තබා සැකයක් නැතිව එලාර රජ්ජුරුවන්ගේ වාහනම් ආජානෙය සයින්දව අස්වැයා නාවන්ට පිටතට ගෙන යන ආකාරයෙන් කොළම් ගන්තරට ගෙනෙහින් ඒ අසුපිට නැගලා මහනෙල් මලුයි කඩුවයි අතට අරන් මං රුහුණේ කාවන්තිස්ස රජුරුවන්ගේ වේලසුමන නම් ඇමතියායි කියා උස්සඬින් කියලා පලා ගියා. සුත්වා රාජා ගයේ තුංතං මහා යෝධාම පේසේ ဒ ුතියං සම්මතං අස්සං ආරුය සෝනුධාවිතං මේ අසන්ට ලැබූ එලාර රජුරෝ වේලසුමන යෝධයාව අල්ලාගන්ට නන්දි සාරතේ නැමැති මහා යෝධයාව පිටත් කෙරෙව්වා. ඔහු මංගල සම්මත සිරිගුත්ත නැමැති දෙවෙනි ආජානීය සයින්දව අශ්වයා පිට නැගී වේලසුමන යෝධයා පිටුපසින් ලුහුබදින්ට පටන් ගත්තා. සෝ ගුම්බ නිශ්චිතෝ අස්ස පිට්ඨේ යේව නිසීදිය එන්තස්ස පිට්ඨිතෝ තස්ස උබ්බයිහාසින් පසාරේ එතකොට වේලසුමන යෝධයා නොගහල නැමැති ප්‍රදේශයට ඇවිත් පාරෙන් අයින් වෙලා වන ලැහැබකට මුවා වෙලා අස්වැයාගේ පිටමතම හිඳගෙන කඩුව කොපුවෙන් ඇදගෙන දික් කළා අස්ස වේගේන යන්තස්ස සීසං චිද්දිං උපෝහයේ සීසච්ඡාදාය සායන්සෝ මහාගාමමුපාගමේ වේගයෙන් එන අස්වැයාගේ පිටේ වුණු යෝධයාගේ හිසවෙන් වෙලා ගියා අස්වැයන් දෙන්නත් නන්දිසාරතේ මහා යෝධයාගේ හිසත් අරගෙන වේලසුමන යෝධයා සවස් වෙද්දී මාගම් පුරයේ වඩමාන නගරයට ගියා. දෝහලේ තේච සාදේවි පරිබුඤ්ජයතරුචි රාජායෝ දස්ස සක්කාරං කාරාපේසියතරං විහාර දේවී කැමැති පරිද්දෙන් තමන්ගේ දොළ දුක සංසිඳුවා ගත්තා. කාවන්තිස්ස රජුරෝ වේලසුමන යෝධයාට සුදුසු පරිදි සත්කාර ලබා දුන්නා. සාදේවි සමයේ දඤ්ඤං ජනයේ පුත්ත මුත්තමං මහරජ කුලේ තස්මෙන් ආනන්දෝ ච මහා අහෝ විහාර දේවේ සුදුසු කාලයේදී ධන්‍ය පුණ්‍ය ලක්ෂණ ඇති උතුම් පුත් කුමාරයෙක් බිහි කළා. ඒ පිළිබඳ රජපෞල තුල මහත් ආනන්දයක් ඇති වුණා. තස්ස පුඤ්ඤානුභාවේන තද හේව උපාගමං නානාරතන සම්පුන්නා සත්නාවා තතෝ තතෝ ඒ කුමාරයාගේ පුණ්‍යානුභාවයෙන් කුමාරයා උපන් දවසේම නොයෙක් මණික් වරගයන්ගෙන් පිරුණු නැව් සතක් ඒ එතනින් මාගම්පුර වරායට ආවා. තස්සේව පුඤ්ඤතේ ජේන චද්දන්ත කුලතෝ කරේ හත්තෙච්ඡාපං ආහරෙත්වා තපෙත්වා ඉද පක්කමේ ඒ කුමාරයාගේම පුණ්‍ය තේජසින් චද්දන්ත කුලයේ ඇතෙක් ඇත්පැටියෙකු ගෙනවිත් මෙහි තබා ගියා තං තිත්ත සරති රම්මේ දිස්වා ගොම්බන්තරේ තිතං කණ්ඩොලව් හෝ බාලිසිකෝ රඤ්ඤෝ ආචික්කිතාවදේ තොටුවිල්ලේ උරේ පඳුරු වස්සේ නැත් පැටියාව දැකපු කණ්ඩොල නැමැති මාළු මරන්නේ එවලේම කාවන්තිස්ස රජුරවන්ට දැනුම් දුන්නා පේසෙත්වාචරියේ රාජා තමානා පිය පෝසයේ කණ්ඩුලෝ ඉතිනායත දිත්තත කණ්ඩුලේනසෝ රජ්ජුරුවෝ ඇත් ගොව්වම් පිටත් කරවලා ඒ ඇත් පැටියාව ගෙන්වාගෙන පෝෂණය කළා කණ්ඩුල නැමැති තනත්තා මොහුව පළමුවෙන් දැක්ක නිසා ඒ ඇත් පැටියාට කණ්ඩුල යන නම තැබුවා සුවන්න භාජනා දේනං පුන්නානාවයි දාගතා නිතරඤ්ඤෝ නිවේදේසුං ආජාතන හරපේ ඒ වගේම රත්තරම් වාජනාදියෙන් පිරී ගිය නැව් මෙහි ඇවිත් තියෙනවා රජ්ජුරුවන්ට දැනුම් දුන්නා රජ්ජුරුවෝ ඒවත් ගෙනගත්තා පුත්තස්ස නාම කරණේ මංගලම් මේ මහේපති ද්වාදස සහස්ස සංකං බික්කු සංඝං නිමන්ත්‍ය පුත් කුමාරයාගේ නම් තබන මංගල්‍යට රජ්ජුරුවෝ 12000ක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළා ඒවං චින්තේසි අධිමේ පුතෝ ලංකාතලේ කිලේ රජ්ජංග හෙත්වා සංබුද්ධ ශාසනං ජෝතයස්සති අට්ඨුත්තර සහස්සංච භික්ඛවෝ පවිසන්තුච සබේතේ උදපත්තංච චිවරං පාරූපන්තුච රජ්ජුරුව මෙහෙම හිතුවා. ඉතින් මගේ පුත්‍රයා ලංකාදීපේ පරසතුරු කටුකොහල් ඉවත් කරලා ලංකා රාජ්‍යයේ හිමිකරු වෙලා උතුම් බුද්ධ ශාසනය බබළුවනවා නම් භික්ෂුන් වහන්සේලා 1008 නම ශාලාවට පිවිසෙත්වා උන්වහන්සේලා සියලු දෙනා උඩු අතට හරවාගත් පාත්‍රා ඇතුව සිවුරු පොරවත්වා පටමන් දක්කිනං පාදං උම්මාරන්තෝ තපෙන්තුච ඒකච්ඡත්ත යතං ධම්ම කරකං නේහරන්තුච ඇතුළට වඩිද්දී පළමුවෙන්ම දකුණු පාදයේ උළුවස්යෙන් ඇතුළට තබත්වා එක් කුඩයකින් යුක්ත වූ පසොම්බියෙන් පෙරහංකඩය පිටතට ගනිත්වා ගෝතමෝ නාම තේරෝච පතිගන්නාතු පුත්තකං සෝච සරණ සික්ඛායෝ දේතු සම්බං තතා අහෝ ගෝතම නම් තෙරුන් වහන්සේ පළමු කොට පුත් කුමාරාව පිළිගනිත්වා උන්වහන්සේම උතුම් තිසරණ පන්සිල් දෙන සේක්වා සිතින් අදිෂ්ඨාන කළා. ඒ හැම දෙයක්ම සිතූ පරිදිම සිද්ධ වුණා. සබ්බන් නිමෙත්තං දිස්වාන තුට්ඨ චිත්තෝ මහේපති දත්වා සංඝස්ස පායාසං නාමං පුත්තස්ස කාරේ සියලු නිමිති දැකපු රජ්ජුරු ඊටාම සන්තෝෂයටපත් වුණා. භික්ෂු සංඝයා වහන්සේලාට කිරිබත් දාණය පූජා කරගෙන පුත් කුමාරයාට නම් තැබුවා. මහාගාමේ නායකත්තං පිතුනා මංච අත්තනෝ උබෝකත්වාන ඒකජ්ජං ගාමිනී අබයෝයිති මාගමේ නායකත්වයත් තම පිය රජුරුවන් වන ගෝඨාභය රජුරුවන්ගේ අබය නාමයත් යන දෙක එකතු කොට කුමාරයාට ගාමිනී අබය යන නාමය ලැබුවා මහා ගාමං පවිසිට්වා නවමේ දිවසේ තතෝ සංගමන් දේවියාකාසේ තේන ගම්බ මගන්නේසා කුමාරයාගේ නම් තැබීමේ උත්සවයෙන් නව දිනකට පස්සේ රජ්ජුරුව මාගමට ගියා. එහිදී විහාර දේවිය සමග එකට හැසිරීම හේතුවෙන් ඇය නැවත ගර්භණියක් වුණා. කාලේ ජාතං සුතං රාජා තිස්සනාමං අකාරයේ මහතා පරිහාරේන උබ වඩෙන් සුදාරකා සුදුසු කාලයෙහි තව පුත්‍රවණක් ලැබුණා කාවන්තිස්ස රජුරෝ ඒ දෙවෙනි කුමාරයාට තිස්ස යන නම තැබුවා මේ රජදරුවන් දෙන්න මහත් ගරු බොහොමන් සහිතව වැඩුණා සිතප්පවේස මංගල කාලේ දින්නම් පිසාදරෝ බික්කු සතානං පංචන්නං දාපයත්වාන පායසං දරු දෙන්නට ඉඳුල් කටගෑවීමේ මංගල්‍ය දවසේ ඊතා ආදරයෙන් යුක්තව 500ක් වූ භික්ෂූන් සංඝයා වහන්සේට කිරිබත් දාණය පූජා කරගෙන තේ උපඩේ බුත්තම්මේ ගහෙත්වා තෝක තෝකකං සෝවන්න රසකේනසං දේවියා සහ භූපතේ සෝවන්න සරකේනසං දේවියා සහ භූපතේ සම්බුද්ධ ශාසනං තුම්මේ යදි චඩේත පුත්තකා මාජීරන්තු කුච්චගතං ඉදං වෝති අදාපේ උන්වහන්සේලා භාගයක් වැළඳූ පසු ඉතිරි වූ කිරිබත් ටික ටික ගෙන්වාගෙන ඒවා රන් තැටියකට දමලා රජ්ජුරු විහාර මහා දේවියා සමග දරුවෙනි. ඉතින් ඔබලා මේ ගෞතම බුද්ධ ශාසනය අත්හරිනවා නම් මේ අනුභව කරන ආහාරය දිරවන්ට එපා කියලා දරුවන්ට කිරිබත් කැව්වා. විඤ්ඤාතාය බාසිතත්තං තේ උබෝ රාජ කුමාරකා පායාසංතං අබුන්දසෝ තොට චිත්තා මතං විය ඒ අදහස තේරුම්ගත් රාජකුමාරවරු දෙන්නා අමෘතයක් ලැබූ කලකසෙයින් මහ සතුට සිතින් ඒ කිරිබත් අනුභව කළා දසද්වාදස වස්සේසු තේසු වේමංසනත්තිකෝ තතේව බික්කු භෝජෙත්වා තේසං උච්චිට්ඨ මෝදකං ගාහයත්වා තට්ඨකේන තපාපෙත්වා තදන්තිකේ තිබාගංකාරයත්වාන ඉදමාහ මහිපති ඒ කුමාරවරුන් 10 12 හැවිරිදිව ඉන්නකොට ඒ කුමාරවරුන්ගේ අදහස් විමසා බැලීම පිණිස කලින් වගේම භික්ෂුන් වහන්සේලාව වළඳවලා උන්වහන්සේලා ඉදිරි කළ ඉඳුල්පත් රන් තැටියෙන් ගෙන්වාගෙන දරුවන් ඉදිරියේ තබා ඒ කිරිබත කොටස් තුනකට බෙදලා කාවන්තිස්ස රජුරෝ මෙහෙම කිව්වා කුල දේවතානං නොතාතා බික්ඛුනං විමුකාමයං නෙහස්සාමාති චින්තෙත්වා භාගං බුඤ්ජති මන්තිච දරුවනි අපගේ කුල දේවතාවුන් වහන්සේලා වන භික්ෂුන් වහන්සේලා දුටු විට අපි කලකිරේ ඉවත බලන්නේ නැහැ කියලා මේ බත් කොටස අනුභව කරන්න ඕනේ. ද්වේපාතරෝ මයං නෙච්ඡං අඤ්ඤමඤ්ඤ මදෝබකා භවිස්සාමාති චින්තෙත්වා භාගං බොංජති මන්තිච සහෝදර දෙන්නාවන අපි නිතරම එකිනෙකාට ද්‍රෝහී නොවි වාසය කරනවා කියා සිතා ඊළඟ බත් කොටසත් අනුභව කරන්නට ඕනේ. අමතං විය බුඤ්ජින්සු තේ ද්වේ භාගේ උබෝපිච න යොජ්ජසාම දමෙලෙහි ඉති බුඤ්ජතේ මං එතේ එතකොට කුමාරවරු දෙන්නා අමෘතය වගේ සිතා ඒ බත් කොටස් දෙකම අනුභව කළා. දෙමළුන් එක්ක යුද්ධ කරන්නට යන්නේ නැහැ කියලා මේ තුන්වෙනි කොටස අනුභව කරන්න ඕනේ කියලා ඒවං උත්තේතු තිස්සෝසෝ පානිනා කිපි භෝජනං ගාමිනී බත් පින්ඩන්තු කිපිත්වා සයනං ගතෝ රජ්ජුරුව කිව්වම තිස්ස කුමාරයා අතින්ගත් පත් පිට රන් තැටියටම දැම්මා ගාමිනී කුමාරයා බත් පිඬ රන් තැටිය අතහැරලා තමන්ගේ ඇඳට ගියා සංකොචෙත්වාහත පාදං නිපජ්ජිසයනේ සයං දේවි ගන්්වා තෝසයන්ති ගාමිනින් ඒත දම්රුවේ අත්පා වකුටු කරගෙන ඇඳේ වැතිරලා සිටියා විහාර දේවිය ගැමණු කුමාරයා ළඟට ගිහින් කුමාරයාව සතුටු කරවෙමින් මෙහෙම කිව්වා පසාරිතං ගෝ සයනේ කින්නසේසි සුඛං සුත ගංගා පාරම්මේ දමෙලා ඊතෝ ගෝත මහෝදදී කතං පරිසාරිතං ගෝහං නිපජ්ජාමේති සෝ බ්‍රවේ සොත්වාන තස්සා දෙප්පායන් තුන්නේ ආසේ මහේපති පුතේ අත්පා දිගහැර ඇඳ හිසුවසේ නිදාගන්නේ නැත්තේයි මහවැලි ගඟෙන් එහා පැත්තේ ඉන්නේ බලෙන් රටල්ලාගත් හැඩිදෙමලු මේ පැත්තේ තියෙන්නේ ගොළු මොහොඳ ඉතින් මං කොහොමද අත්පා දිගහැරලා සනසිල්ල ඇඳේ වැතිරිලා ඉන්නේ කියලා ගැමණු කුමාරයා උත්තර දුන්නා. ඔහුගේ අදහස තේරුම්ගත් කාවන්තිස රජුරෝ නිශ්ශබ්ද වුණා. සෝකමේනා බිවද්දන්තෝ අහෝ සෝලසවස්සිකෝ පුඤ්ඤවා යසවාදිතමා තේජෝ බල පරක්කමෝ ගැමණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු 16ක් වුණා. පිනෙන් යස පිරිවරෙන් ධෛර්ය සම්පන්න බවින් තේජෝ බල පරාක්‍රමයෙන් යොත් වුණා. චලාචලයන් ගතෙන් ඒපානිනෝ උපෙන්ති පුඤ්ඤේන යතාරුචින් ගතේ ඉතේති මන්්වා සතතං මහෝදරෝ භවෙය පුඤ්ඤෝපචයම් මේ බුද්ධිමාතේ සත්වයෝ නොඑක් අයුරින් සැලෙන ඊතා සැලෙන උප්පත්තිගත ස්වභාවයෙන් යුක්තයි තමන් තමන් රැස් කර ගන්නා වූ පුණ්‍ය බලයෙන් සාමණේරයන් වහන්සේ මනවින් සිත පිහිටුවාගෙන යලේ මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන් අයුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්න පුළුවනි. ඔය විදිහට නුවණෙන් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කර ගන්නට ඕනේ. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ ගාමිනේ කුමාරසූති නාම වාසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි ගැමුණු කුමාරයාගේ උපතනං වූ 22 වෙනි පරිච්ඡේදයයි